දැන් අප කතා කිරීමට අදහස් කරන්නේ භාවනාව පිළිබඳ මූලික කරුණු අල්ලලා තවත් ධර්ම දේශනාවක් පිළිබඳ සරල කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට භාවනා පන්තියක් ආරම්භ කොට සති කීපයක් යන තෙක්ම එවැනි සරල ධර්ම දේශනා පැවැත්වීමට අනිවාර්යයෙන්ම සිදෙනවා. පසුගිය සතියේ දෙක තුනේදී අපි කෙටියෙන් ප්‍රකාශ කළේ භාවනාව කළේතු ආකාර පහක් ගැන අප පරණ දේශනාවෙන් විස්තර කළා දෙවෙනි දේශනාවේදී භාවනාවේදී හමුවන පරිබෝධ කරන ධර්මයන් ජය ගන්නා ආකාරයත් සත්පාය ධර්මයන් ළඟා කර ගන්නා ආකාරයත් භාවනාවේදී මතුවන විවිධ ගැටලු පිළිබඳ හා ඒ ගැටලු ජය ගන්නා ආකාරයත් පිළිබඳ දේශනාවක් කළා. අද අපි කතා කිරීමට අදහස් කරන්නේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට අපේක්ෂා කරන කෙනෙකු විසින් ඇති කරගත යුතු තමා තුළ තමාගේ సంతානය තුළ දිනු කරගත යුතු ගුණ ධර්ම කීපයක් කරලා සරල විස්තරයක්. අද අප ඉද්ධිපාද ධර්මයන් ගැනයි මේ සරල දේශනාව ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ. භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගැනීමට බලාපොරොත්තු වන යෝගාවචරයන් විසින් ඇති කරගත යුතු ගුණ ධර්ම සාක්ෂියක් තිබෙනවා. ඒ ගුණ ධර්ම අතුරින් සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් දිනවන්නට ඕන. ඊට අමතරව චරණ ධර්මයන් අපගේ සිත තුළ වැඩෙන්නට ඕන. ඒකත් අමතරව මේ ඉද්ධිපාද ධර්ම ඒ වගේම විපර්ණීය මෙත්ත සූත්‍රය වැනි සූත්‍රවල දක්වා ඇති ඒ භාවනාවට ඉතාමත්ම හිතකරෝ උපකාරෝ ධර්ම අපේ ළඟා කරගන්නට ඕන. මේ සෑම කෙනෙම කර්මීය මෙත්ත සූත්‍රයේ කටපාඩම් මේ සෑම කෙනෙම මේක දන්නවා. කර්ණීය මත්ත කුසලේන යන්තං සංතං පදං අභිසමිච්ඡ ශාන්ත පදයේ කියන ලබන නිර්වාණය සාක්ෂාත් කිරීමට යම් බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා යමක් කළ යුතු නම් ඒ දේ කළ යුතු බවයි එම පාඩයෙන් විස්තරවත් කියන්නේ. ඒකේ තියෙන සත්ත්ව උජෝච කියලා පද දෙකක්. අපේ අවංකවම ඉර්ජවන්නට ඕන. ඇත්ත වශයෙන්ම මේ ඉර්ජ භාවය බොහෝ දුරට යෝගාවචරයේ කුලයේ සිට තුළ සිදුවිය යුතු ධර්මයක්. අපිට නිතරම හම්බෙන්නේ එක්ජය නෙවෙයි වංකාය. මූණට එකක් කියනවා නැති තැන තවත් එකක් කියන එවැනි කිස්. එවැනි ඉච්ඡු ගතියක් නැත්නම් ඇත්ත වශයෙන්ම භාවනාවෙන් භාවනාවේ දියුණුවක් ලැබුවත් ඒකෙන් ඇති වැඩක් නැහැ කියලා අන්න අය කතා කරන්නේ. එම නිසා මේ යුද්ධ භාවයේ සාමත්ම තිබිය යුතු ගුණ ධර්මයක් ඒක තවත් මනමින් තව තවත් මේ අවධාරණය කළ ප්‍රකාශ කිරීමට සූජෝත කියන වචනය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ඉතාමත් හොඳින් ඉදි වෙන්නට ඕනේ කියන එකයි සූජෝත කියන එකෙන් අදහස් කරන්නේ. උජෝත සූජෝත කියන පද දෙකෙන් එමෙනිසා මේ භාවනා පන්තිවලට පැමිණෙන මේ යෝගාවචරයේස අඩවසෙන් ධ්‍යාන මාර්ග පළවෙනි ඒ උතුම් ධර්මයක් අවබෝධ කර ගැනීමට අපොහසත්වත් සමාතල පවත්නා වූ වැරදි ආකාර හැඟීම් ඒ වගේම වැරදි ආකාර අකුසල විතක්යන්ගෙන් සිත මුදවාගෙන එදිනදා ජීවිතයේ පවත්වාගෙන යන්නට හැකියාව අත්පත් කරගත්තා නම් ඒකත් භාවනාවෙන් ලබන්නා වූ දිනුවා අන්න ඒ ක්‍රෝධ වෛර කරන විට අපට ඒ ක්‍රෝධයන්ගෙන් වෛරයන්ගෙන් සිත මුදවාගෙන මෛත්‍රී සිත් පතුරවන්නට පුළුවන් නම් අපට නිරන්තරයෙන්ම ඉවසීම පුරුදු පුහුණු කරගන්නට පුළුවන් නම් අපගේ සිත තුළ අනවශ්‍ය වන්දමින් ඇති වෙන ක්ලේශ ධර්මයන් යට කරගෙන පාගාගෙන ඔබාගෙන කටයුතු කරන්නට අපට ශක්තියක් ලැබෙනවා නම් මේ භාවනා පන්තිවල සහභාගී වීම තුළින් ඒක තමා ලද ජයග්‍රහණයක් කියලා මේ ඇයට සතුටු වෙන්නට පුළුවන් භාවනා කරන අයත් භාවනා නොකරන අයත් අතර වෙනසක් දෙන්නට ඕනේ. එම නිසා මේ ගුණ ධර්ම අපි එකතු කරගන්නට ඕනේ. අපි මේ ගුණ ධර්ම අතරින් අද කතා කරන්නේ ඉද්ධිපාද ධර්මයන් ගැන. ඉද්ධි සහ ඉද්ධිපාද කියන වචන දෙකක් තිබෙනවා කොටස් දෙකක් මෙහි තියෙනවා. ඉද්ධිය කියනකොටම මේ අයගේ සිතට, මනසට නැගෙන්නේ ඔය අහසින් යන ඒකාන්නයගේ සිටිවිලි දන්න එක පෙරවිසෝ කඳපිලිවල දගුණා බව ආදී ඒ අභිඥා තත්ත්වයන් ඒවා ඉති වශයෙන් රූපය පිළිගන්නා දේවල්. ඒවත් අන් අයට කරන්නට නොහැකි දේවල් නිසා එද්දි තමයි. එසේ වුවත් අපගේ මේ භවනා පන්තියට අදාළව ඉද්ධිය විස්තර කරනවා නම් ඒ ඉද්ධිය යන විස්තර කරන්නේ ඒ අහසින් යෑම වැනි දේවල් නෙවෙයි ඊට වඩා පහළට ඊට වඩා උසස් ධර්මයක් එකකකින් නැත්නම් එවැනි සමාධි මට්ටමින් ඊතරම් උසස් භාවයක් නැතත් ඊට වඩා පහළ සත්‍යයක්. අපේ මේ ලෝකයේ සත්‍යය මේ ලෝකයේ නිත්‍යයි නිත්‍යයි කියලා අ르ගෙන සිටිනවා. අපගේ පියවි ඇසට මේ ලෝකයේ නිත්‍ය ධර්මයක් වශයෙන් තේනවා තමගේ ශරීරයේ දෙස බැලුවොත් මේක නිරන්තරයෙන් මේක දෙස පවතින ධර්මයක් ලෙස පේනවා. නමුත් යම් කිසි යෝගාවචරයකට සමාධිය ප්‍රඥාව දියුණු වීම තුළින් මේක මේ ශරීරයේ ස්නයක් ස්නයක් පාසා පිටි පිටි පිටි පිටි අනිත්‍යයට යන ආකාරය දකින්නට පුළුවන් නම් ඒ දැකීම සාමාන්‍ය කෙනෙකුට කරන්නට බැරි විද්‍යාවක් කියලා අපිට කියන්නට පුළුවන්. මේ ලෝකේ සත්‍ය ඔක්කොම මේක සැපක් සැපක් සැපක් කියලා හිතාගෙන සිටිනවා. මේක සැපක් නෙවෙයි ඒකාන්ත දුක්ඛයක් කියලා යම් කෙනෙකුට සිතන්නට පැහැදිලිව අවබෝධයක් ඇති වෙනවා නම් ඒකත් විද්‍යාවක්. ඒ වගේම මේ ලෝකයේ සත්‍යෝ ආත්මයක් කියලා සදාකාලික ආත්මයක් තියෙනවායි කියලා හිතාගෙන වැරදි මුලාවක පැටලී සිටිනවා යම් කෙසේ යෝගාවචරයකට සක්කාය දිට්ඨියේ තියෙන ඒ සදාකාලික ආත්මයක් ඇත කියන වැරදි අවබෝධය නැවත නූපදින සම සංස්ථානයේ මුලින්ම පලා දාන්නට පුළුවන් නම් ඒකත් ලෝකෝ විද්‍යාවක් කාමයෙන් කාමයෙන් බැඳී ගිය සත්‍ය ලෝකයක සිටින යෝගාවචරයේකට ඒකාන රාග පටිගයන අනුසේ ධර්මයන් නැවත නූපදින ආකාරයෙන්ම ඉවත් කිරීමට පුළුවන් නම් ඒකත් එක්තරා විද්‍යාවක්. ලෝභ දෝෂ මෝහ වැනි ක්ලේශ ධර්මයන්ගෙන් පිරී ගිය ලෝකයක සිටින සත්‍යයට ඒ සත්‍ය අතුරින් සමාහට හැකියකමත් තිබෙනා නම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සම්පූර්ණයෙන් මුදා ගන්නට නැවත ක්ලේශ ධර්මයන් ඇති නොවන ආකාරයෙන් පරම පාරිශුද්ධත්වයට පත් කර ගන්නට ඒකත් අති විශිෂ්ටතර විද්‍යාවක්. මේ විපස්සනා වශයෙන් කතා කරනකොට ඉන්දිය කියන්නේ මෙන්න මේ විදිහට අපිට විස්තර කරන්න පුළුවන්. සමත වශයෙන් කතා කරනවා නම් ලෝකයට සිත සමාධිමත් කර ගන්නටත් නැති කාලයක අපට හැකියාවක් තියෙනවා නම් පළවෙනි ධ්‍යානයට සිතපත් කරගන්නට ඒක එක්තරා ඉතියක්. දෙවන ධ්‍යානය, තුන්වන ධ්‍යානය, හතරවන ධ්‍යානය එලෙසින්ම රූපාවචර 1 2 3 4 වැනි ධ්‍යානයන් ලබන්නට පුළුවන් නම් ඒවා ඉද්ධි. එතකොට මෙන්න මේ ඉද්ධියෙන් ලැබීමට උපකාර වන ධර්මයක් තිබෙනවා නම් අන්න ඒවා තමයි ඉද්ධි පාද වශයෙන් අපි හඳුන්වන්නේ. මේ ඉස්තිගේ වශයෙන් විස්තර කර මේ කරුණු පහ කොටස් පහක් යටතේ අපට විස්තර කරන්නට පුළුවන්. ඒක හොඳින් අවබෝධ කරගන්නට උත්සාහ ගන්න. පළවෙනි එක අභිඤ්ඤේ යේසු පිටිසින දතයේතු විශිෂ්ට ඥාන විශිෂ්ට ඥානයකින් දතයේතු ධර්මයන් පිළිබඳ අභිඤ්ඤේ යේසු ධම්මේසු අභිඤ්ඤා එද්දී විශිෂ්ට ඥානයකින් පිටිසඳ දැක යුතු විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගත යුතු ධර්ම පිළිබඳ ඒ මන අවබෝධයක් ලැබෙනවා නම් ඒක එක්තරා විද්‍යාවක්. විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ යුතු ගැඹුරු නුවණකින් දැකිය යුතු ධර්ම තියෙනවා රාශියක්. විශේෂයෙන්ම අපගේ මේ පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය රූපස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන කියන නාමස්කන්ධ හතර මෙන්න මේ පංචස්කන්ධයේ යථා තත්ත්වය අවබෝධ කරන්න හැකියකම ලැබෙන්නේ විශිෂ්ටතර ඥානයකින්. මේ වගේ තියෙන මේ ආයතනයන්ගේ ස්වરૂපය මේවා පිළිබඳ ඉදිරි දේශනාවලදී විස්තර තියෙනවා. මම මේ සරණින් වචනයක් දෙකක් ඉදපත් කරන්නේ. මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන චක්කායතන සෝතායතන සද්ධායතන ගහනායතන ජීවායතන කායතන මනායතන වැනි ඒ ආයතන ගැන අවබෝධයක් ලැබිය හැකි. ඒ වගේම ධාතු ගැන අවබෝධයක් ලබාගත හැක්කේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු සහ විඥාන ධාතු කියන ධාතු පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවන්නේ ඒ වගේම දුක්ඛාර සත්‍ය පිළිබඳ දුක්ඛ සමුදය පිළිබඳ දුක්ඛ නිරෝධය පිළිබඳ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය පිළිබඳ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බව ලැබෙන්නේ මේ විශිෂ්ට ඥානය කෙනෙක්. පටිච්ච සමුප්පාද ධර්මයන් වැනි ගැඹුරු ධම් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වන්නේ ඒ විශිෂ්ට ඥානයකින්. මෙන්න මේ විශිෂ්ට ඥානයකින් අවබෝධ කරගත යුතු ධර්මයන් ප්‍රත්‍යක්ෂ ලෙස තමාගේ හදවත පතුලෙන් තමාටම පැහැදිලිව අවබෝධයක් ඇති වෙනසේ යම් කිසි යෝගාවචරයකට අවබෝධ කරගන්නට පුළුවන් නම් ඔහු එක්තරා ඉස්තියක් ලැබුවා වෙනවා අභිඤ්ඤේයේසු ධම්මේසු අභිඤ්ඤායිති විශිෂ්ට ඥානයකින් දතේක ධර්මයන් පිළිබඳ ඒ ධර්මයේ අවබෝධ කළ විශිෂ්ට ඥානයකින් ඒක එක්තරා අධ්‍යයක්. දෙවන කොටස තමයි මේ ඉති වශයෙන් විස්තර කරන විට පරිඤ්ඤේයේසු ධම්මේසු පරිඥා විද්දේ. පිරිසිදු දතේක ධර්මයන් පිළිබඳව පිරිසිදු දැනීමත් එක්තරා අධ්‍යයක්. පිරිසිදු දතේක ධර්මයේ වශයෙන් විස්තර කරන්නේ දුක්ඛාරය සත්‍යය. අපේ මේ ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ ආදී වශයෙන් විස්තර කරන විට නැත්නම් පොතකින් පතකින් කියන විට ධර්මයක් අහන විට මේ ජාතිය දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණය දුක මේ ආදී වශයෙන් සංඥා මාත්‍රයක් සිත තුළ ඇති වෙනවා. මේ සිත තුළ ඇති වෙන මේ සංඥා මාත්‍රය ඇතිවීම පමණකින් ඇතිවීම පමණක් කවදාවත් දුක්ඛ සත්‍ය අවබෝධ කළ වන්නේ නැහැ. එහෙම නෙවෙයි. දුක්ඛ සත්‍ය පිළිසන දතේතු වන්නේ මේ තමාගේ නාම රූප දෙක පංචස්කන්ධ ලෝකය පැවතීම මේ කාන්ත වශයෙන් දුකක් වශයෙන් අවබෝධ වෙලා මේක සදාකාරික වශයෙන් නිවියාමක් සිටේ නම් ඒක තමයි පරම සත්‍ය කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය කෙනෙකුගේ සිත තුළ ජනිත වෙනවා නම් මේ ලෝකයේ සත්‍ය අත්‍යපයි සපයි ගන්න ලබන මේ පංචස්කන්ධ ලෝකයේ බැහැර කිරීමේ හැකියාවක් කරනවා නම් ඒක ඉන්දියක් ඒ දුක්ඛාරය සත්‍ය පිළිබඳ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබීම පරිඤ්ඤයේ ධම්මේසු පරිඤ්ඤා විද්‍යාවෙන් දැකිනවා තුන්වෙනි කොටස තමයි භාවයේ සබ්බේස ධම්මේසු භාවනාවේදී භාවිතා කළේත ධර්මයන් භාවිතා කිරීම පිළිබඳ විද්‍යාවක් ඇති කරගන්න ඕනේ. භාවිතා කළේත ධර්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාළන්නේ සමත විපස්සනා කියන භාවනා යුගය. සමත භාවනාව, විපස්සනා භාවනාව. මේ භාවිතා කිරීම තුළින් සමත භාවනාවෙන් පළවෙනි ධ්‍යානයේ සිට අත් සමාපatti සෑම එකක් උපදවා ගන්නට පුළුවන් නම් ඒක විද්‍යාවක්. එයින් යාට අභිඥා යන්නේ විස්තර කරන සෑම කෙනෙක්ම පිළිගන්නා ඔය අහසින් යෑම වැනි දීන් ලබන්නට පුළුවන් නම් ඒකත් එක්තරා විද්‍යාවක්. ඊට අමතරව විපස්සනා වශයෙන් කතා කරන විට අර්මා කලින් කීසේ සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් කරන්නට පුළුවන් නම් ඒක ඉද්ධියක් ඒ සඳහා වැඩි යුතු භාවනාවක් තිබෙනවා නම් ඒක ඉද්ධිපාදයක් වෙනවා. පහතබ්බේසු ධම්මේසු පහාණ ඉද්ධි කියලා තව ඉද්ධියක් තියෙනවා. ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීමත් එක්තරා ඉද්ධියක්. සාමාන්‍ය සත්‍යයට කරන්නට බැරි ධර්මයි ඉද්ධි වශයෙන් අපි විස්තර කරන්නේ. සාමාන්‍ය සෞඛේ සත්‍යයට අවිද්‍යාව අත්හරින්නට බෑ, සංහාව අත්හරින්නට බෑ. මේ අවිද්‍යාව තණ්හා කියන සංයෝජන ධර්මයන් අනුසේ ධර්මයන් රහත් ඵලයේ දක්වාම දිවෙන ක්ලේශ ධර්ම ඒවා සාමාන්‍ය ලෝකයට අයින් කරන්න බෑ. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කිරීමත් එක්තරා ඉද්ධියක්. සෝවාන් මාර්ගයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වෙන සංගෝචන ධර්මයන් ප්‍රහාණය කරනවා නම් ඒක ඉද්ධියක්. සකදාගාමී අනාගාමී මාර්ගවලින් කාමරාග පටිඝ සම්පූර්ණයෙන් ශේ කරනවා නම් සම්මූල ධාතයෙන් කරනවා නම් අරහත් ඵලයෙන් සියලුම ක්ලේශයන් සමූල ඝාතනය කරනවා නම් ඒවා විද්‍යාවක් මෙන්න මේවා ප්‍රහාණය කළ යුතු ධර්ම අවිජ්ජා තණ්හා ප්‍රමුඛෝ සකල ක්ලේශ ධර්මයන් මෙන්න මේවා ප්‍රහාණය කිරීමේ ඉද්ධිය ඊළඟට විස්තර කරන්නේ සත්‍චිකා ආතක්කේසු ධම්මේසු සත්‍චිකා සත්‍චික්‍රියා ඉද්ධිය කියලා සාස්ත්‍රාත් කළ යුතු ධර්මයන් සාස්ත්‍රාත් කිරීමේ ඉද්ධිය අපරිසෙන් සාස්ත්‍රාත් කළ යුතු සෝවාන් මාර්ගය සෝවාන් ඵලයේ සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල සාක්ෂාත් කළ යුතු නිර්වාණය සාක්ෂාත් කළ යුතු ධර්මයක්. මේ නවලෝකෝත්තර ධර්මයේ අප විසින් සාක්ෂාත් කළ යුතු ධර්ම ධ්‍යාන සම්පත්තියෙන් අප විසින් ළඟා කරගත යුතු සාක්ෂාත් කළ යුතු ධර්ම. එම නිසා මේ සාක්ෂාත් කළ යුතු ධර්ම යම් කිසි කෙනෙක් සමාන් සමාගයේම අධ්‍යක්ීම තුළින් තමාම අත්දකිනවා නම් තමාම සාක්ෂාත් කරනවා නම් ඒකත් එක්තරා විද්‍යාවක්. මෙන්න මේ විදිහට ඉතිවර්ග පහක් තිබෙනවා. විශිෂ්ඨ ඥාණයෙන් දතේද ධර්මයන් විශිෂ්ඨ ඥාණයකින් දැන ගැනීම. පිටිසඳ දතේක දුක්ඛාරය සත්‍ය ප්‍රායෝගික වශයෙන් සමාගයේ හදවතින්ම පිටිසඳ දැන ගැනීම. භාවිතා කලේක ධර්ම භාවිතා කිරීම. ප්‍රහාණය කලේක ධර්ම ප්‍රහාණය කිරීම. සාස්ත්‍රාත් කලේක ධර්ම සාස්ත්‍රාත් කිරීම. මෙන්න මේ ඉද්ධි වර්ග පහ ලැබීමට මහෝපකාර වන යම් කිසි ධර්ම හතරක් දැන්නම් නැත්නම් මේ ඉද්ධි ලැබීම සඳහා ගමන් කිරීමට ආද වැනි යම්කිසි ධර්මයක් උපකාර වනවා නම් අන්න ඒ ධර්ම වලට කියනවා ඉද්ධිපාදය කියලා. දැන් මේක ඉද්ධිපාද කියන වචනේ අදහස තේරුම තේරෙන්න තේරෙන්නට ඕන. මේ ඉද්ධිපාද ධර්ම හතරක් තිබෙනවා. සංවේද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විරිය ඉද්ධිපාද, විමර්ශා ඉද්ධිපාද ඡන්ද, චිත්ත, වීරිය ඊමංස. ඡන්දේ කියන්නේ කැමැත්ත. චිත්තේ කියන්නේ සිත. වීරිය කියන්නේ දීර්ඝේවත් උත්සාහය. ඊමංසාව කියන්නේ ප්‍රඥාව නුවණ. මේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගැනීමට බලාපොරොත්තු වන යෝගාවචරයන් විසින් අඩුම වශයෙන් මෙන්න ඉද්ධිපාද ධර්ම හතරෙන් එකක්වත් ඉද්ධිපාද ධර්මයක් වශයෙන්ම සමාගයේ සිට තුළ දියුණු කරගත යුතුමයි. යම් කිසි යෝගාවචරයකට මේ ඉද්ධිපාද ධර්ම හතර අතරින් එකකට වැඩි ප්‍රමාණයක් හෝ හතරම උපදවා ගන්නට පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳයි. එතකොට ඡන්දේ ඉද්ධිපාදය කියන්නේ කුමක්ද? ඡන්දේ කියන්නේ මා කියවා කැමැත්තේ රුචියේ ඡන්දේ කියන්නේ. මේ අය මෙම භූමි භාගයට පැමිණී ඇත්ත වශයෙන්ම මේ ධර්මයේ ශ්‍රවණය කිරීම ශ්‍රවණය කිරීමේ කැමැත්ත ඇතුව භාවනා කිරීමේ ඡන්දය ඇතුව. මේ අයගේ සිත තුළ ඡන්දය තිබුණට මේ ඡන්දය ඉස්තිපාද ධර්මයක් වශයෙන් මේ අයගේ సంతාන තුළ වැඩිලා නැහැ. ඡන්දේ තිබෙනවා කැමැත්ත තිබෙනවා භාවනා කිරීමට සතරතකින් ඈත් වීමට භාවනා පන්ති වල සහභාගී වීමට ධර්මයේ ශ්‍රවණය කිරීමට කැමැත්ත තිබෙනවා ඡන්දේ තිබෙනවා ඡන්දේ තිබු පමණින්ම ඒක ඉස්තිපාද ධර්මයක් බවට පත්වන්නේ නැහැ මේ ඇගේ ඡන්දේ අද තියෙන ඡන්දේ සමාජයට ලැබෙන සදාදා වෙන විට නැති වී යන්නට පුළුවන් කරදරයක් බාධකයක් වෙන්නේ නැති එහෙමත් නැත්නම් වෙනත් පරිබෝධ කරධර්මයන් මතුවන විට ওই කැමැත්ත ওই ඡන්දේ ගිලිහි යනවා නම් විරුද්ධ වී යනවා නම් ඒක ඡන්ද ඉද්ධිපාදයක් වන්නේ නැහැ. කවර බාධකයක් ආවත් ඒ බාධකයෙන් මැඩගෙන කවර පරිබෝධ ධර්මයක් ආවත් ඒ පරිබෝධ ධර්මයේ ඉක්මවා යමින් කවර දුකකට මුහුණ දෙන්නට සිදුවත් ඒ සෑම දුකම විඳිමින් කවර සැපක් අත්හැරින්නට වුවත් ඒ සෑම සැපයක්ම අත්හැරීමින් මාගේ මේ භාවනාවේ යම් කිසි බලාපොරොත්තුවක් මගේ සිත තුළ තිබෙනවා නම් ඒ බලාපොරොත්තු ඉටු වෙන තෙක්ම මා මේ භාවනා පන්තිවලට සහභාගී වෙන මම මේ භාවනාවේ නිරත වෙනවා කියලා බලවත් වූ ඡන්දයක් නොසැලෙන ඡන්දයක් අඛණ්ඩ ඡන්දයක් අවිච්ඡින්න ඡන්දයක් සමාගයේ සිත තුළ තිබෙනවා නම් ඒ ඡන්දේ කවර ධර්මයකින්වත් වෙනස් නොවේ ඉදිරියටම ඉදිරියට ගෙන යෑමේ ශක්තිය සමාගයේ సంతානය තුළ ජනිත වී තිබෙනවා නම් අන්න එවැනි ඡන්දයක් තමයි ඡන්ද ඉද්දීපාද ධර්මයක් ගන්න. නිකන් සුළු ඡන්දයක් නෙවෙයි. අද ඡන්දේ ඇති වෙනවා කැමැත්ත තිබෙනවා හේත වෙනකොට නැති වෙනවා කවර පරිබෝධ ධර්මයක් ගැනීම තුළින් හෝ ඒ ඡන්දේ තමාගේ සිතින් ඈතට වීසී වී යනවා නම් ඒක ඡන්ද ඉද්දීපාදයක් නෙවෙයි. කවර ආකාරයකින් හෝ මොන පරිබෝධ ධර්මයක් ආවත් ඉදිරියටම ඉදිරියටම අඩු වශයෙන් සෝවාන් වීමේ මාර්ගඵලය සාක්ෂාත් කරන තෙක්වත් මා මේ භාවනාව දිගටම කරගෙන යනවායි කියලා බලවත් වූ ඡන්දයක් සමාගයේ සිට තුළ ඇති කරගත යුතුම වෙනවා. ඒ ඡන්දයෙන් තමයි අප කටයුතු කරන්නේ. ඒ ඡන්දය නිසා තමයි අපිට භාවනාව දිගින් දිගටම කරගෙන කරගෙන කරගෙන යන්නට හැකියාවක් වන්නේ. මෙම නිසා ඡන්ද ඉත්තිපාද ධර්මයක් වශයෙන් ඇති කරගත යුතුයි මේ යෝගාවචර පිළිසෙයින් මේක භාවනාව දියුණු කර ගැනීමට ඉතාමත්ම අවශ්‍ය කරන ධර්මයක්. දෙවෙනි එක තමයි චිත්ත ඉස්තිපාද චිත්ත කියන්නේ සිත භාවනා කිරීමට කැමැත්තක් තිබුණත් භාවනාවට නැඹුරු වුණු සිතක් නැත්නම් මේ අය මේ භාවනා පන්තිවලට සහභාගී වෙන්නේ දිගින් දිගට භාවනා කරන්නේ ඒ භාවනා පන්තිවලට සහභාගී මේ සසර දුකින් මිදීමට නැඹුරු වූ සිතක් ඇති නිසා තමයි මේ අය මෙම ස්ථානයට මෙලෙසින් පැමිණෙන්නේ කෙසේ වෙතත් මේ ඇති වූ සිත ඉස්තිපාද ධර්මයක් නෙවෙයි ඒක සාමාන්‍ය සිතිවිල්ලක් පමණයි චිත්ත ඉතිපාද ධර්මයක් වශයෙන් වැඩිවීමට අවශ්‍ය නම් මේ සිත තමා බලාපොරොත්තු වන අභිප්‍රාය සම්ප්‍රාප්තවන තෙක්ම ළඟා කර ගන්නා තෙක්ම අඛණ්ඩ ලෙසම ඉදිරියට ගෙන යන්නට පුළුවන්කම පොහොසත්කමක් තිබෙන්නට ඕන හැකියකමක් තිබෙන්නට ඕන. අද ඇති වුණු සිත තව මාසකින් දෙකකින් ගිලිහි යනවා නම් නැත්නම් නිනිස් භාවයට පත් වෙනවා නම් නැත්තම් ඔය කාමරාග පටික වැනි ධර්මයන් ආවට පස්සේ ඒවට යට වී භාවනාවෙන් තමා ඈතට දීශ් වී යනවනම් තමා භාවනා කර කර පිටු ප්‍රතිපදේ ප්‍රතිපත්ති පාලාව ඒ ප්‍රතිපදාව අහකට දානවනම් ඒක ඉතිපා ධර්මයක් වශයෙන් වැඩුණු ධර්මයක් නෙවෙයි මිනිස්සා තමා මේ භාවනා කිරීමට නඹුරු භාවනාවේ සතරකෙන් ඈත් වීමට නඹුරු මේ සිත ඉතිපාද ධර්මයක සත්‍යයකට පත් කර ගන්නටම ඕන. එක්කෝ ඡන්දේ ඉද්ධිපාද ධර්මයේ තිබෙන්නට ඕන නැත්නම් මේ කියන ලද චිත්තය ඉද්ධිපාද ධර්මයේ තිබෙන්නට ඕන මේ අය හොඳට මතක තබා ගන්න මේ ඉද්ධිපාද ධර්මයන් මේ ධර්මයන් මෙවැනි ධර්ම දේශනාවක් අසන විට මේ අයගේ සිත තුළ ජනිත වන්නට පුළුවන් නමුත් පහු වෙනකොට ක්‍රමානුකූලව මේවා නිහින්දිවි නිහින්දිවි ක්‍රමයෙන් අඩුවන්නට පුළුවන් නැත්නම් නැත්තටම නැති වෙ යන්නට පුළුවන් එම නිසා මෙන්න මේ කියන ඉද්ධිපාද ධර්මයන් හතර ගැන නැවත නැවත සිහිපත් කරන්න ඕනේ අඩු වශයෙන් සතියකට වරක්වත්. මාගේ මේ ඉද්ධිපාද ධර්ම තවදුරටත් තියනවාද? ඒවා අඩු වෙලා තිබෙනවාද? එහෙම නැත්නම් මේ ඉද්ධිපාද ධර්ම තව තවත් ප්‍රබලතාවයෙන් වැඩි වැඩි දියුණු වෙනවාද කියන එක විමසා බලන්නට ඕනේ. අඩු වෙලා තිබෙනවා නම් ඒ ඉද්ධිපාද ධර්මයේ තමාගේ සිත තුළ නැවත ජනිත කරගන්නට ඕනේ. එසේ කළොත් තමයි පමණයි මේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට හැකියාව ලැබෙන්නේ. එම නිසා සංදික්තිපාදී හෝ චිත්තිපාදී හෝ ඒ නැත්නම් මේ දෙකම හෝ මේ අය විසින් ඇති කරගත යුතුම ධර්ම දෙකක් බව තීතබා ගන්න. තුන්වෙනි එක තමයි විරිය ඉද්ධිපාදය. විරිය කියන්නේ වීරයේ උත්සාහය. මේ වීරය කොටස් හතරකට විස්තර කරනවා. අනුප්පන්නානං අක්ඛලානං ධම්මානං අනුපාදාය සංගයනේති වායමති විරියන් ආරබතේ චිත්තං පබ්බන්හා තේ පදවති කියලා විස්තරයක් තියෙනවා. අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය නූපන්න අකුසල ධර්ම සමාගයේ සිට තුළ මේ දක්වා ඇති වූ අකුසල ධර්ම නූපදවා ගැනීමට උත්සාහයක් තියෙන්න ඕන. ඉපදා ඉපදෙන්නට ඉඩ නොදීම සඳහා උත්සාහයක් තියෙන්න ඕන. uppannānaṁ kusalaanaṁ අකුසලානං ධම්මානං පහානාය. උපන්නා වූ අකුසල ධර්ම ප්‍රහාණය කිරීම සඳහා ධීරයක් දෙන්නට ඕන. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපන් කුසල ධම් ඉපදවීම සඳහා වීර්යයක් දෙන්නට ඕන. මේ ඇගේ సంతාන තුල මේ විට මේ වන විට පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ ආදී ධ්‍යාන සම්පත් ලැබිලා නැත්නම් මේවා නූපන් කුසල ධම් යටත් පිළිසෙන් ওই විදර්ශනා ඥාන පරම්පරාවක්වත් ඇති වෙන්නේ නැත්නම් විපස්සනා වශයෙන් බලන විට ඒවා නූපන් කුසල ධර්ම සෝවාන් මාර්ගඵල සාක්ෂාත් කර නැත්නම් ඒවා නූපන් කුසල ධර්ම සෝවාන් වූ කෙනෙක් ඉහළ මාර්ගඵල ප්‍රතිවේදකලා නැත් කර නැත්නම් ඒ තමා ප්‍රතිවේද නොකල ඒ ඉහළ මාර්ගඵල නූපන් කුසල ධර්ම මෙන්න මේ නූපන් කුසල ධර්ම දියුණු කර ගැනීම සඳහා ඇති කර ගැනීම සඳහා බලවත් වූ වෑයමක් ඉදෙන්නට ඕන ඒකත් මේ විදේශීපාදයේ එක්තරා කොටසක් uppannānaṁ kusalaanaṁ dhammānaṁ tithya sammussāya bheyo bhavāya vipulāya chandaṁ janīti vāyamati viriyaṁ āradati cittaṁ pankannāti padhati තමා තුළ උපන්නා වූ කුසල ධර්මයන් තව තවත් දියුණු කර ගැනීම සඳහා තව තවත් වැඩි දියුණු කර ගැනීම සඳහා ඒවා අඩු නොවීම සඳහා උත්සාහ ගත යුතු වෙනවා මෙන්න මේ කියපු ආකාර හතරක වීර්යයක් තමයි මේ විරිය ඉතිපාද ධර්මයේ විස්තරවන්නේ. නෝපන් අකුසල ධර්මයන් නූපදවය ගැනීමද උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමද දෙකක්. නෝපන් කුසල ධර්මයන් උපදවා ගැනීමට උපන් කුසල ධර්මයන් තව තවත් දියුණු කර ගැනීමට මෙන්න මේ කියපු කරුණු හතර පිළිබඳ උත්සාහයක් දීර්යයක් තිබේන ඒක තමයි විවේකී කියන එකෙන් අපි අදහස් කරන්නේ. මේ අයගේ සිත තුළ මේ වීර්යය තියෙනවා. සසර දුකින් ඈත්දී නිවනින් සැනසීම සඳහා මේ භාවනා පන්තිවලට සහභාගී වී මෙලෙස භාවනා කිරීමට මේ අය යොමු වූයේ මේ වීර්යය කරන්නේ. මේ වීර්යය තිබුණු පළියට විරිය ඉතිපාද ධර්මයක් වශයෙන් මේ අයගේ సంతානය තුළ ඒ ධර්මයේ වැඩි නැහැ ඒ ධර්මයේ ජීවුනේ නැහැ එම නිසා මේ විරිය ඉතිපාද ධර්මයක් වශයෙන් සිත තුළ ඇති කරගත යුතුමයි මේ වීර්යයේ තියෙන අවස්ථා තුනක් ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු යන මේක විස්තර වෙනවා. වීර්ය අවස්ථා තුන ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මේ දැන් මේ වීර්යය ආරම්භලා තියෙන්නේ කුමක් සඳහාද? සසල දුකෙන් මිදීම සඳහා නිවන සාක්ෂාත් කිරීම සඳහා. මේ ආරම්භන ලද වීර්යය සමහර විට කායික රෝග පීඩා එනවා නම් නැත්නම් සමාගයේ දුර දරුවන් ආදී කරදර විපත් රෝගාදී පැමිණෙනවා නම් වෙනත් අපවරහ කරව පරිපෝධ ධර්මයක් වෙනවා නම් ඒක ඒ ගන්න ලැබෙන උත්සාහය අයින් වී තමා උත්සාහ නිරුත්සාහ මේ භාවනා කරන්න උත්සාහ කරන්නේ නැත්නම් ඒක කිසිසේත්ම විරිය ඉද්ධිපාද ධර්මයක් බවට පත්වන්නේ අර ආරම්භ කරපු වීරය එතනින්ම නවතිනවා ආරම්භ ධාතු මාත්‍රයෙන්ම නවතිනවා මේ කියපු පරිබෝධක කර ධර්මයන් යට කරගෙන යට කරගෙන මැඩගෙන මැඩගෙන ඉදිරියෙන් ඉදිරියට පියවර ඔස්සනවා අන්න එවිට ආරම්භක ධාතු කියන ජීවයේ නික්කම ධාතු tattweටපත් වෙනවා. අර පලිකෝද ධර්ම කර ධර්මයන් මෙඩගෙන ඉදිරියට ගමන් කරන එතකොට නික්කම ධාතු කියන ජීවයේ සමාගයේ සිට තුළ ඇති වෙනවා. එසේ වුවත් ඒකත් ඉද්ධිපාද ධර්මයක් බවට පත්වන්නේ. පරක්කම ධාතු කියන ජීවයේ තුන්වන අවස්ථාවටපත් වුණාට පස්සෙ පමණයි මේ විරිය විරිය ඉතිපාත් ධර්මයක් වශයෙන් තමගේ සිතට දෙනවන්නේ. ආත්ම ධාතුවේ කියන්නේ භවනා කරන්නට පටන් ගන්නා යෝගාවචරයන්ට නොඑක ආකාර පරිපෝධ ධර්ම ඇති වෙන එක ස්වභාවික ධර්මයක්. විශේෂයෙන්ම මාර්ගපාක්ෂිකව දුරිනවා. ඒ වගේම ක්ලේශව දුරිනවා. නාම රූප පීඩා ඇවිස්සීහිත පීඩා කරන උදු පැමිණෙනවා. පරිබාහිර ධර්මයන්ගේ නිරේක්ෂාකාර මේ උවදුරු පරිබෝධක ධර්මයන් භවනා කරන යෝගාවචරයට ඇති වෙනවා ඒ වාට මුහුණ පාන්නට සිදෙනවා කවර මාර බලවේගයක් ආවත් මේ මාර බලවේගය යට කරගෙන ඉදිරියට යන්නට පුළුවන් නම් සමාගත් අදිෂ්ඨානයේ පිළිදලා තමාගේ අභිමතාර්ථය වූ යටත් පිළිසෙන් සෝවාන් මාර්ග ඵලයෙන් ඒ සෝවාන් මාර්ගයේ ඵලය සාක්ෂාත් කරන තෙක් මා ගන්න ලබන්නේ උත්සාහයේ කිසිදාක අඩුවක් නැහැ කිසිදාක නැවැත්මක් නැහැ මාගේ යම් පරමාර්ථයක් තියෙනවා නම් ඒ උත්තර පරමාර්ථය ළඟා කරගන්නා තෙක්ම අඛණ්ඩ ලෙස අවිච්ඡින්න ලෙස බහා නොතබන ලද වීර්යයක් තිබෙනවා නම් අන්න එලෙසින් ඇති කරගන්නා ලද වීර්යය තමයි වීර්ය විද්‍යේපාද ධර්මයක් බවට පත් කරන්නේ සුදුපට වීර්යයක් නෙවෙයි බහා තබන පැත්තකට තබන වේදයක් නෙවෙයි කැඩි කැඩි යන වීර්යයක් නෙවෙයි අඛණ්ඩ දිවෙන වහා නැතබන ලද දිනෙන් දින තව තවත් වැඩියෙන් වැඩියෙන් දියුණුවෙන් දියුණුවට පත්වන විලපයක් මේ වීර්ය ඉතිපාද ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕනේ. එතකොට තමයි භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් වන්නේ. එවිට පමණයි භාවනාව දිගින් දිගටම කරගෙන යෑමේ ශක්තිය උදාවන්නේ. නැත්නම් ওই මාර්ගය පැත්තකින් ලැහින හැවෙනවා. මෙයා මට සුදු දෙයක් මට මෙයා එක පොඩු දෙයකින් පැත්තකට වීසි කරන්නට පුළුවන් කියලා සුදු පරිබෝධ කර ධර්මයක් දීලා ඒ යෝගාවචරය භවනා මාර්ගයෙන් ඈතට වීසි කර දානවා. මාර්යා අපි ඈතට වීසි කරනවා. කටලයේ මාර පාතික ධර්ම කවර බලවේගයක් ආවත් ඒ බලවේග අපේ චිත්තචෛතසික කර බල පරාක්‍රමයෙන් ගෙදවලා දූඩ වීරයෙන් දෙවියන් අධිෂ්ඨානයකින් ඒවා යට කරගෙන ඔබ ඔබාගෙන මැඩගෙන ඉදිරියට යාමයි. එපෙන්නේ වීරයක් තමාගේ సంతානය තුළ තිබෙනවා නම් අන්න ඒක වීර්ය ඉද්ධිපාද ධර්මයක්. මෙවැනි විවිධ ඉද්ධිපාද ධර්මයක් ඇති යෝගාවචරයේකට සම්මා බලාපොරොත්තු වන ධර්මයේ නියත වශයෙන්ම සාක්ෂාත් කරන්නට හැකියාව ලැබෙනවා. මායයට සෙල්ලම් කරන්නට එවිට නොහැකි වෙනවා. මේ දක්වා මේ සංසාරයෙන් සංසාරයට ගැටගැස්මින් දුකින් දුකටපත් වන මේ පිරිස මෙතසින් ගමන් කළේ මේ වීර ඉතිපත් ධර්මයක් වශයෙන් ඇති කරගන්නේ නැතුව ඔය නොඑක ආකාර ප්‍රේත ධර්මයන් වලට යට වේලා ඒ ක්ලේශ වලින් මැඩගෙන දුකින් දුකටපත් වෙමින් සංසාරයේ ගිලි ගිලි නිමක්න කරන අපසල් ඒ වගේම ශේෂ ධර්ම චිත තුළ ජනිත කරගෙන මේ දුක්ඛ දුක්ඛ සමුදය සත්‍ය පිළිසිඳ දැනගෙන දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය නොකළ නිසා එම නිසා අපිටින් බලාපොරොත්තු වෙන්නේ දුක්ඛ සමුදය සත්‍ය සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීමට නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට ඒ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නාට මා ගන්න ලබන උත්සාහයේ කිසිම වෙනසක් කිසිදාක කවර ධර්මයක් ඉදිරියටවත් කවර බාධකයක් ඉදිරියටවත් ඇති කරගන්න නැහැ කියලා ජෝඩෝ දෙඩියෝ වීරයක් දැන් ඇති කර ගැනීම තාමත් සුදුසුයි අන්න එවැනි වීරයක් ඇති කරගත්තා නම් ඒ වීරයේ විරේධි බව ධර්මයක් බවට පත් වෙනවා මේ වීරියම බුදුරජාණන් වහන්සේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම විස්තර කරන විට නම පොළකදීම විස්තර කරලා තියෙනවා. සම්මප්පදාන වීරිය කියලා වීර හතරක්. මේ වීරිය ඉද්ධිපාද කියලා තව ධර්මයක්. වීරිය ඉන්ද්‍රිය කියලා ධර්මයක්. වීරිය බල කියලා ධර්මයක්. වීරිය සම්පජාන්නේ කියලා තවත් ධර්මයක්. සම්මා වායාමයේ කියලා තවත් ධර්මයක්. මේ ආදී වශයෙන් මේ වීරියේ තියෙන අවශ්‍යතාවය නිසායි බුදුරජාණන් වහන්සේ මේ නොඑක විදිහට මේ වීරිය මේ වීරියේ ඉද්ධිපාදයේ විස්තර කරන්නේ. එමෙන්සා මේ සිත තුළ මේ වීරියේ ඉද්ධිපාද ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕන. මේ වීර්ය ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වැඩෙන්නට ඕන. ඉන්ද්‍රිය කියන්නේ ඉසුරු භාවයක් උසරනවා යම් තැනක ලොක්ෙක් වාගේ හරියට අධිපතියෙක් වාගේ. ඔහුගේ ඉසුරු භාවයේ අයිස්වර්ග්‍ය භාවයේ ඒ තුළ පවතිනා වගේ වීර්ය ඉසුරු භාවයක් අපේ චිත තුළ පවත්න අන් වීර්යයට පටහැනි ධර්ම යට කරගෙන ඒවා මැඩපවත්වාගෙන යාමට ඒක ප්‍රමාණවත් වෙනවා. වීර්යයේ බලයක් වශයෙන් අපේ චිත බැලි තුළ බැලෙන්න ඕනේ. වීර්ය බල නිකන් අලස භාවයෙන් බැඳෙන ගති වලට තීන මිත්‍ය වෙන අපසල් ධර්මයන්ට යට කරන්නට නොහැකි වෙන තේ මහා අධිපතියක වෙදසින් සමාගයේ වීරය වැඩ කරනා නම් මායාවත් ඒවා මැඩගෙන යන්නට පුළුවන් වීරයක් තියෙනවා නම් ඒක වීරේ බලයක් නිකන් සලුපට වෙනෙන වීරයක් නෙවෙයි නිවන් යෑමට අවශ්‍ය වන ආකාරයෙන් වීරය දියුණු වෙලා තිබෙනා නම් ඒක වීරේ සම්පූර්ණ ධර්මයක් ඒ වීර්යයම සම්මා වායාම වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයක් වශයෙන් බුදුජානක මහසේ විස්තර කළා. එම නිසා මේ අය විසින් මේ වීර්යය ඉද්ධිපාද ධර්මයක් වශයෙන් ඇත කරගන්නටම ඕනවා. මේ කියන මේ ඉතිපාද ධර්මයන් ගැන නැවත නැවත මා නැවතත් ප්‍රකාශ කරනවා නැවත නැවත සිහිපත් කරන්නේ සමාගයේ සිට තුළ මේ ඉතිපාද ධර්මයන් දිවිහි ගොස් ඇතනම් නැත්නම් සේවි නිහිටි ගොස් ඇතනම් ඒ ඉතිපාද ධර්මයන් තව තවත් වැඩි දියුණු කර ගැනීමට ඒ ඉතිපාද ධර්මයන් සිටතට දියුණු කර ගැනීමට ඇති කර ගැනීමට විමසීමක් කර කර නැවත නැවත උත්සාහ ගැනීම කළ යුතුමයි අඩු වශයෙන් සතියකට වඩා හෝ සති දෙකකට වඩාත් මෙන්න මේ විදිහට ඉදිරිච්චපාද ධර්මය කාටකල ඉදිරිපාද ධර්ම තුනක් ඡන්දේ ඉදිරිපාද, චිත්තේ ඉදිරිපාද, විරිය ඉදිරිපාද කියන ඉදිරිපාද ධර්ම තුන. හතරවෙනි ඉදිරිපාද ධර්මයේ තමයි විමර්ශා ඉදිරිපාදය. විමර්ශා කියන්නේ ප්‍රඥාව නුවණ. මේකම තමයි ඔය ඉන්ද්‍රිය කතාවේදී බල කතාවේදී පඤ්ඤේන්ද්‍රිය පඤ්ඤා බල පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බල වශයෙන් අදාළේ. සත්බොජ්ජංග ධර්මයන් විස්තර කරන විට ධම්මවිචේ සම්බොජ්ජංගයේ වශයෙන් වදාළේ මෙයමයි. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ විස්තර කරන විට සම්මා දිට්ඨිය වශයෙන් විස්තර කරන ලබන්නේ මේ කේමන්සායිතිපාදේන එක්තරා අවස්ථාවකයි. ඒ අවස්ථාවලට අනුකූලව ඒ ඒ ධර්මයන්ගේ නාමයන් වෙනස් වෙනවා. විමර්ශාව කියන්නේ ප්‍රඥාව. විශේෂයෙන්ම ප්‍රඥාව කියන එකෙන් අදහස් කරන්නේ දුක්ඛ ඥානන්තක සංදේ ඥාන දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. ඒ ප්‍රඥාව විස්තර කරන එක්තරා ආකාරයක්. දුක පිළිබඳ දැනීම දුක්ඛ සංදේ පිළිබඳ දැනීම දුක නැති කිරීම පිළිබඳ අවබෝධය සහ දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ අවබෝධය මේ ප්‍රඥාව තියෙනවා නම් එතන විමර්ශාව ටිකක් දුරට තිබෙනවා මේ වෙනත් අයට තරමතුරට හෝ තමාගේ సంతානය තුළ ප්‍රඥාව ඇති නිසා මේ භාවනා පන්ති පැත්තට මේ අයගේ පාදේශ වුණේ මේක මහා සංසාරේ මහා දුක. මේ සසරෙන් ඈත් වී නිවන ලැබීම තමයි අප විසින් කළ යුත්තේ කියන අවබෝධය ඇතිවන්නේ ඒ ප්‍රඥාවට. මෝඩකම බරිත වෙනකොට බොහෝ දෙනෙක් කියන්නේ එක තැනක වාඩි වෙලා භවනා කරන එක මහා මෝඩකම නේද පිස්සු වැටෙන්නේ මෙවැනි කතා තමයි ප්‍රකාශ කරන්නේ මෝඩකම ඒ තරම් ඝනපහළ වශයෙන් වැඩි තිබෙනවා මේ අයගේ సంతාන තුළ ප්‍රඥාව තරමක් දුරට හෝ දියුණු වී ඇති නිසා ප්‍රඥා පාරමිතාවක් වශයෙන් තරමද්දුරට හෝ දියුණු කරගෙන ඇති නිසා මේ භවනා පන්තිවල සහභාගී මේ ප්‍රඥා මේගේ සිත තුළ තියෙන මේ විමර්ශාව කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. දැන තියෙන මේ ප්‍රඥාව බලාපොරොත්තු වෙනා වූ කේසෝවන් ආදී මාර්ගඵල සාක්ෂාත් කිරීම සඳහා එකලිස්සායේ ප්‍රඥාව දවසින් දවස තම තවත් දියුණු කරගත යුතු වෙනවා. වැඩි දියුණු කරගන්නට ඕන එසේ දියුණුවෙන් දියුණුවටපත් වූ ප්‍රඥාවක් තමයි විමර්ශා ඉතිපාද තත්ත්වයට පත්වන්නේ. මේ අය සංසාරයේ දුක ගැන තේරුම් අරගෙන මේ සසර දුකෙන් මිදීමේ අභිලාෂයෙන් මේ භවනා පන්තියේ සහභාගී වෙන ටික කාලයක් යනකොට සමහර විට මාසයක් දෙකක් යන විට ලෞකික සැප සම්පත් තමා කරා පැමිණෙන විට ඔන්න අර මේක දුකක් වශයෙන් තේරිච්ච දේ අමතක වී යනවා මේක දුකක් වශයෙන් පෙනෙන්නේ නැහැ ලෞකික සැප සම්පත් බහුලවන්නට බහුලවන්නට තමාට දුක නොතේරී යනවා නම් එතන ප්‍රඥාවක් නෑ. දිව්‍ය සම්පත් නෙවෙයි ධර්ම සම්පත් තිබුණත් ඒක දුකක් වශයෙන් දකින්නට හැකිනම් ඒක ප්‍රඥාව විසින් කරන කරන වැඩක්. මාර කලින් කියපු ඡන්දේ ඉද්ධපාද චිත්ත ඉද්ධපාද විරිය ඉද්ධපාද වැනි ධර්මයන් ගිලී යනවා නම් ඒ ගිලී යන බව දකින්නට පුළුවන් මේ ප්‍රඥාවෙන් මගේ ඡන්දය දැන් අඩු වෙලා නේද වැඩි කරගත යුතුයි කියන අවබෝධය ඇතිවන්නේ ප්‍රඥාවෙන් මගේ සිත භාවනාවට නැඹුරු සිත දැන් නැති වී ගොස් මේක තව තවත් දියුණු කරගත යුතුයි කියන අවබෝධය ඇති කරගන්නේ ඒ ප්‍රඥාව තිබෙන තාක්කල් පමණයි. ඒක ඒ දෙසින්ම මේ සසල දුකින් මිදීම සඳහා ගන්න උත්සාහය කෙසේ ප්‍රමාණවත් වන්නේ තව තවත් මා උත්සාහ කරන්නට ඕනේ. වෙන සියලුම වැඩ පසකින් තබා හෝ මේ සසල දුකින් මිදී නිවන් සාක්ෂාත් කිරීම සඳහා උත්සාහ ගන්නට ඕනේ කියන අවබෝධය ඇති කර දෙන්නේ ඒ ප්‍රඥාව තුළින්. මෙන්න මේ විදිහට මේ ප්‍රඥාව ප්‍රඥාවෙන් යුතුව වැඩ කටයුතු කරන විට මිනිහාගේ సంతාන තුළ දැන් පවතිනා වූ ඔය ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥාවෙන් ධර්මයන් ගිලිහි යනකොට ඒ ගිලිහි යන්නට ඉඳනදී ඒවා ඒ තත්යෙන් හෝ එහෙමත් නැත්නම් ඒකත් වැඩියෙන් වැඩියෙන් දියුණු කර ගැනීමට හැකියාවක් ගන්න ඒක වීර්ය ඒ විමර්ශාව ප්‍රඥාව තිබේ නම් මේ අයගේ సంతාන තුළ දැන් ශ්‍රද්ධාව තියෙනවා. අෂ්ටාරික සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා. ධර්මයේ කෙරෙහි සංඝ ඒ වගේම බුද්ධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව තිබෙනවා. නමුත් එක වචනයක් සමහර විට වැරදෙනොත් ඔය ශ්‍රද්ධාව තමගේ සිතින් ඈතට බීසි යනවා. අර කලින් කරපු උපකාර ඔක්කොම ඉවර වෙනවා සමහර විට. මොකද මේ සමාට තේරුම් ගන්නට බෑ තමාගේ සිත තුළ දිනුන ශ්‍රද්ධාව පිරිහුණා නම් ඒකෙන් ඇතිවන පාඩුව සමාටමයි කියලා. මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වශයෙන් මාගේ සිත තුළ දියුණු කරගත යුතුයි. ශ්‍රද්ධාව බල ධර්මයක් වශයෙන් මාගේ සිත තුළ වඩාගත යුතුයි කියන අවබෝධය ඇති කර දීමට තරම් ඔහුගේ සිත තුළ ප්‍රඥාව දියුණු වෙලා නැහැ. විමර්ශා ඉතිපාද ධර්මයේ නැහැ. එමේෂා තමාගේ සිත තුළින් ශ්‍රද්ධාව ගිලිහි යනවනම් ශ්‍රද්ධාව අඩු වී යනවනම් ඒක තේරුම් ගන්නට ඕන ශ්‍රද්ධාව වැඩි කරගත යුතුයි සමාගයේ යහපතක සඳහාම කියන බව අවබෝධ කරගත යුතුයි ඒක කරන්නේ දීමන්තා ඉතිපාදයේ තිබෙනා නම් පමණයි මෙලෙසින්ම තමයි සත්‍යයේ සතියේ සමාගයේ සතියේ මේවා ගැන අපි පස්සේ විස්තර කරන සතිය වෙන ධර්මයන් ගැන සමාගයේ සතිය අඩුවේ අඩුවේ යනවා නම් නැත්නම් සමාගයේ සතිය දියුණුවෙන් දියුණුවටපත් වෙනවා නම් ඒවා තේරුම් ගත හැකි වන්නේ මේ කඥාව ක්‍රියාත්මක වන විටයි සමා සමාගේ සමාධිය අඩු වෙලා නම් ඒ මට්ටමෙම පවතිනවා නම් නැත්නම් පිළිහිලා නම් ඒ බව තේරුම් ගත හැක්කේ ප්‍රඥාවන් තුළින්මයි. මේ ප්‍රඥාවෙන් තමයි දුක්ඛ සත්‍ය ආදී චතුරාර්ය සත්‍ය පිළිසඳගත හැක්කන්නේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන යම් යටත් පිළිසෙන් සෝවාන් ඵලයට යම් කෙනෙක් පත්වුවා නම් ඒකෙන්ම නතර වෙලා ඉන්නවා නම් ඔහුගේ දීමන්තා ඉතිපාදේ ඒ තරම් දියුණුවට දියුණුවෙන් දියුණුවටපත් වෙලා නැහැ. මොකද ප්‍රඥාව ඒ තරම් දුරට දියුණු වෙලා නැති නිසා සමා අරහත් ඵලයේ දක්වාම ජීවන තෙක්ම මේ ප්‍රඥාව විසඳව පළල්ව පුද්දුලව වැඩෙන්නට ඕනේ දවසින් දවස දවසින් දවස මහා ප්‍රඥාවක් තියෙන්නට ඕනේ පුදු ප්‍රඥාවක් තියෙන්නට ඕනේ ජවන වූ තීක්ෂණ ප්‍රඥාවක් තිබෙන්නට ඕනේ විනිවිද දක්නා ප්‍රඥාවක් තිබෙන්නට ඕනේ සංස්කාර ලෝකයේ විනිවිද දැකලා සංස්කාර ලෝකයේ අනිත්‍ය බව අනිත්‍ය වශයෙන් දුක් බව දුක් වශයෙන් අනාත්මයේ අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන නිරෝධයට පත් කරන සංස්කාර ධර්මයන් නිරෝධයට පත් කරමින් නිවන සාක්ෂාත් කරගත හැකිවන්නේ ඒ කියන ප්‍රඥාව විමර්ශා ඉතිපාදේ සංකාණය තුළ දියුණු වන ආකාරයට අනුකූලවයි එම නිසා මේ අය නිරන්තරයෙන්ම විමර්ශා ඉතිපාද ධර්මයේ ජීවන කර ගැනීමට උත්සාහ ගන්නට ඕනේ. නිකම් භාවනා කරනවා කියලා පිම්බෙනවා හැකිනවා පිම්බෙනවා හැකිනවා කියලා ටිකක් දුර කියලා දැනෙමි දැනෙමි කියලා එතනම කිසිවක් නොදැනම නතර වෙනවා නම් එතන ඒ විමර්ශා ඉතිපාදයක් නැහැ. දැනෙමි දැනෙමි කියලා එතනම නතර වෙනවා ගන්න දෙයක් නැහැ. මේ අය මේ භාවනා පන්තිවල සහභාගීව ඉතිරි කාලයේදී මේ අයගේ సంతాන තුළ කෙසේනම් ප්‍රඥාව දියුණු වෙනවද කියලා මේ අයටම දැනගන්නට පුළුවන්කම ලැබේවි. මට මේ ඊයේ කෙනෙක් ටෙලිෆෝන් කරලා කියව අපගේ භාවනා පන්ති වලට සහභාගී වෙලා මේ දේශනා අප කෙනෙක් එක්කෙනෙක් ප්‍රශ්න අහනකොට ඒ හාමුදුරුවෝ කියනවලු මහත්යාගේ ප්‍රශ්නවලට මට උත්තර දෙන්න බෑ මහත්යාගෙන් තමයි මට ඉගෙන ගන්න තියෙන්නේ මහත්යාගේ ප්‍රඥාව දියුනේ කියලා. භාවනාව කිසිම භාවනාවක් කරන්නේ නැහැ මේ පුද්ගලයා. භාවනාවෙන් බින්දුවක්වත් දියුනේ නැහැ. අර දේශන ටික අහලා ඒක ලකුණු අර සුතමේ ප්‍රඥාව. මා කියේ මේ කතාව මේ අය උනන්දු කිරීම සඳහා මාන්නයට කරුණ පිළිපැද වීම සඳහා නෙවෙයි. ඉතින් දේශනාවලදී මේ අය යොමු කරනා නිර්වාණ ධාතුව ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ධර්මයන් මේ අයගේ సంతානය තුළින් මේ ඇයතම පැහැදිලි ලෙස අවබෝධ වන ආකාරයෙන් සරලව කරුණු ඉදිරිපත් කිරීමට ධර්ම දේශනා අතන විට මා කියපාරේ ස්කන්ධ පිළිබඳ ධාතු පිළිබඳ ආයතන පිළිබඳ පටිච්ච සම්පාද ධර්ම පිළිබඳ මේ ආදී විවිධ ආකාර අතුපතර බෙදී ගිය ධර්ම ස්කන්ධය පිළිබඳව මේ ඇයට පැහැදිලි නිර්වල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ අවබෝධය ලබා ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. බීමන්තා ප්‍රතිපාදයේ දිනු කරගත යුතුයි. අපේ ප්‍රඥාව දියුණුවෙන්නට ඕන අපේ ධම්මවිදේ සම්පජන්ගේ වැඩෙන්නට ඕන සම්මා දිට්ඨිය තව තවත් තව තවත් විසඳ වශයෙන් කියන වශයෙන් වැඩි දියුණුවන්නට ඕන. එම නිසා පඤ්ඤා ඉන්ද්‍රියක් වශයෙන් පඤ්ඤා බලයක් වශයෙන් මේ ධර්මයේ වැඩෙන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් මේ ධර්මයන් මේ සත්‍යස් බෝධිපාශක ධර්මයන් වැනි නිවන දැකීමට අවශ්‍ය කරන වූ විමුක්ති පරිපාලනයේ ධර්මයන් චිත්ත තුළින් මේ ඇගේ සිත තුළ වැඩි දියුණු වන ආකාරයෙන් සුදුසෝ වෙනසේ ධර්මදේශනා මාලාවක් තමයි ඉදිරියේදී අපි පවත්වනු ලබන්නේ. එම නිසා මේ දේශනාවලට අහුම්කන් දීලා ඒක නැවත නැවත අහලා ඒක ගැන නැවත නැවත නුවණින් විමසීම සාය ධර්මකාරණා තේරුම් අරගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ඔය කියන බීමන්සා ඉද්ධිපාදයේ තමාගේ සිත තුළ පහසුවෙන්ම ඇති කරගැනීමේ හැකියාව මේ පින්වත් සෑම දිනාටම අත්වනවා ඇති. මා මේ දක්වා ප්‍රකාශ කළේ එම් පැයකටදලා තියෙන නිසා දේශනා නම් කිරීම පැයදස් කරන්නේ මා මේ දක්වා ප්‍රකාශ කළේ ඉද්ධිපාද ධර්ම හතර පිළිබඳ සරල කෙටි විස්තරයක්. ඉච්ඡි කියන එක විස්තර කළා බලමින් කොටස් පහකට විශිෂ්ට ඥානයෙන් දතියුත ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දැරීම අභිඤ්ඤීය ධම්මේසු අභිඤ්ඤායිද්දී. පිරිසිදු දතියුත ධර්මයන් ඕ දුක්ඛාරය සත්‍යයේ පිරිසිදු දැනීම පරිඤ්ඤීය ධම්මේසු පරිඤ්ඤායිද්දී. ඒ වගේම භාවිතා කළ යුතු ධර්මයන් සමත විපස්සනා භාවේතබ්බේස ධර්මේසු භාවනායේදී ඒ වගේම ප්‍රහාණය කළ යුතු ධර්ම අවිජ්ජා තණ්හා සකල ක්ලේශ සංයෝජන සකලානුස්සේ ධර්මයන් ක්ලේශ ධර්මයන් අනුස්සේ ධර්මයන් සංයෝජ ධර්මයන් වැනි ධර්මයන් ප්‍රහාණය කිරීමේ විදිය ඒ වගේම සාක්ෂාත් කළ යුතු ධර්මයන් සාක්ෂාත් කිරීමේ හිතේ ඒදී සාක්ෂාත් කළ යුතු ධර්ම වශයෙන් අපි ප්‍රකාශ කළේ නව ලෝකෝත්තර ධර්මයේ මාර්ග හතරයි ඵල හතරයි නිර්වාණ ධාතුවයි මේවා තමයි ඉද්ධි කීවේ මෙන්න මේ ඉද්ධියෙන් ලැබීමට විවේදීම උපකාර වෙන තමා තුළ වැඩි දියුණු කරගතින ධර්ම හතර કોઈ ඉද්ධි පාද වශයෙන් අපි දෙන්නම් කලේ ඡන්දේ ඉද්ධිපාදේ චිත්ත ඉද්ධිපාදේ ඉරේ ඉද්ධිපාදේ වීමංස ඉද්ධිපාදේ මේ ධර්මයන් ඉද්ධිපාදයක් වශයෙන් වැඩෙන්නට නම් බාධක ධර්ම කවරක් ආවත් ඒ බාධක මැඩගෙන කවර දුකක් ආවත් ඒ දුක් මිදගෙන කවර සැපක් අපට අත්හරින්නට සිදුනත් ඒ සෑම සැපක්ම අත්හැරලා නොකඩවාම අඛණ්ඩ ලෙසම දිගින් දිගටම තමා බලාපොරොත්තු වෙන බලාපොරොත්තු ළඟාවන තෙක්ම කරගත යුතුයි අන්න එවිට පමණයි ඒ ධර්මයන් විද්ධිපාද ධර්මයක් වශයෙන් තමාගේ සිතදර වැඩෙන්නේ කියන එකයි අපි ප්‍රකාශ කළේ මේ අය මේ විද්ධිපාද ධර්ම හතර ගැන අඩු වශයෙන් සතියකට දෙකකට වඩාක්වත් සිහිපත් කරන සමාගයේ සිත තුළ මේ ඉද්ධිපාද ධර්ම කෙතේ කෙතේ තුළට වැඩිලා තියෙනවද නැත්නම් මේවා ලිහිල්ලි ගිලිහි ගොස් තියෙනවද කියලා හිතලා ඒවා වැඩි දියුණු කර ගැනීමට ඒවා ඇති කර ගැනීමට උත්සාහ ගන්න කියන එකයි අපි ප්‍රකාශ කළේ මෙන්න මේ ඉද්ධිපාද ධර්ම හතර වැඩිමෙන් තමයි එදා මොගලන් රහතන් වහන්සේ මහා සීයනාද පැවැත්තේ බුදුරජාණන් වහන්සේ මහා සීයනාද පැවැත්තේ මේ ඉද්ධිපාද ධර්ම හතර වැදගත් වෙන නිසායි මම මේ ඉතිපාත් ධර්මයන් වඩලා තියෙනවා ඒක නිසා මට මේ විදිහට මේ විදිහට කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේලා වැනි ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රකාශ කළේ මෙවැනි භාවනා පන්ති වල සහභාගී වූ අනාගත භවවලදී අතීත භවවලදී මේ ඉද්ධිපාද ධර්මයන් තමයි සිත තුළ දියුණු කර ගැනීම කල නිසා. ඒ නිසා මේ ආත්මයේ ඉද්ධිපාද ධර්මයන් දියුණු කරගන්නට ඕනේ. ඒ ඉද්ධිපාද ධර්මයන් පාදක කරගෙන සමාධිය වැඩි යුතු ආකාරයක් තියෙනවා. ඉද්ධිපාද භාවනාව කියන්නේ අන්න ඒකට. අන්න ඒ භාවනාව ඉදිරියේදී මේ ආඩ කරන්නට වාසනාව අවස්ථාව උදා වෙනවා ඇති. හොඳයි මේ දේශනාව අපි මෙතනින් නිම කරන්නම්. අද වෙනදා මෙන් දහවල් 1 වෙනිතෙක් පන්තිය පවත්වන්නේ නැහැ.